උතුම් බුද්ධාන්තරය නිතර නිතර සඳහන් කරනවා වගේ බොහෝ වරප්‍රසාදවලින් පිරිලයි තියන්නේ. මිනිස්සු වරප්‍රසාද හෝහෝ යන කාලයක්. උපතින්ම ලැබුණ වරප්‍රසාද ගැන මතක නැති කාලයක්. බුද්ධාන්තරයක් බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ උපතක් පින් රැස් කරනවා නම් පින් කරන්න තියෙන අපූර්ම කාල පරාසයක්. අපේ ජීවිත නිරපරාධ නිකරුණේ දැන් අවුරුදු තිහාතලියක් පනා කැටක්ගෙවිලා. නමුත් කළ යුත්ත නෙමෙයි කරලා තියෙන්නේ. විය යුත්ත නෙමෙයි වෙලා තියෙන්නේ. අසරණයි. දිවි අනතුර කවදද කොතනද දන්නේ. යම් පුද්ගලයෙක් අකුසලයත් සමඟ ජීවත් වෙනවාද. ඔහු ඒ මුළු කාල පරාසේ පුරාම යන්නේ නිරේ පැත්තට. යමෙක් කුසලයත් එක්ක ජීවත් වෙනවාද. කුසල් එක්ක ජීවත්වෙන්ට පටන්ගත්ත තැනින්දල හු යන්නේ නිවන පැත්තට. එහෙමනම් අකුසලයත් එක්ක නිරේ පැත්තටත් කුසලයත් එක්ක නිවන පැත්තටත් යන මිනිස්සු.